මෙතා ප්‍රඥයක් තියෙනවා නොදුක් නොසුව වේදනාවන් ඒ කියන්නේ සැපයයි ගන්නවත් බැරි දුකයි කියලා ගන්න තරම් ඒකුත් නැති මධ්‍යස්ථ වේදනා උපේක්ෂා වේදනා කිව්වෙත් ඒකයි අවිද්‍යා අනුසය හට ගැනීමට හේතු වෙනවාද කියලා මේ පැහැදිලි කරලා දෙන්න කියන්නේ මොකද ඒක අවිද්‍යා අනුසය සහිතව පිහිටනවා කියලා පෙන්වන්නේ උපේක්ෂා වේදනාව අවිජ්ජා අනුසේ සහිතයි. සැප වේදනාව රාග අනුසේ නිසා පිහිටනවා. දුක් වේදනාව පටිඝානුසයට තව බැඳිලා තියෙනවා. ඒ දෙකම ඉවර වුණත් උපේක්ෂා වේදනාව අවිද්‍යානුසයෙන් බැඳිලා. සැප දුක දෙකෙන්ම හක් වුණාම උපේක්ෂා වේදනාවේ ස්වභාවයක් තියෙනවා. ඒක අර සැපයි කියනා වූ ස්වභාවයත් ඒකේ නෑ. දුක් ස්වභාවයකුත් නෑ. දැන් අයුවත් එහෙම ජීවත් වෙන්න කැමතිද? මැරෙන්න කැමතිද? අදහසක් දෙනවා ජීවත් වෙන්න කැමති. ඒ ජීවත් වෙනවා කියන්නේ සැපද? දුකද? වේදනාවද? නෑ ජීවත් වීම කියන්නේ අවදිව ඉන්නවා. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න හිතන්න පුළුවන් විදිහ අවදි ස්වභාවය. ඒක සැපත් නෑ දුකත් නෑ. මධ්‍යස්ථයි. අනේක උපේක්ෂා වේදනාව. එහෙනම් ඒක ජීවිත ආසාව සමග බැඳිලා තියෙනවා. ජීවිත ආසාව තියෙන්නේ අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව සහ මුලින් කෙලවර වෙච්ච රාතන් වහන්සේට ජීවත් වෙන්න ආසාවක් නැහැ. ජීවත් වෙන නිසා ජීවත් වෙනවා මිසක් ආශාවෙන් ජීවත් වෙනා කියන බලාපොරොත්තුවක් නැහැ. මොකද අවිද්‍යාව අනුසේ විදිච්ච නිසා. අන්න ඒකයි වෙනස. අවිද්‍යාව හැම වෙලෙම පෙන්වන්නේ යමක් තුළ පවත්වන්න උත්සාහයක් ඇති කරනවා. ඒ අවිද්‍යාව තෘෂ්ණාව සමග බැඳුනොත් ආස්වාද දෙන දේවල් වල පවතින උත්සාහයක් ඇති කරනවා. එහෙම නැත්නම් ගැටෙමින් පවතින උත්සාහයක් ඇති කරනවා. ඇලීමයි ගැටීමයි දෙකම නැතත් ජීවත් වෙන්න උත්සාහයක් ඇති කරනවා. අන්න අවිද්‍යාවේ ස්වභාවය. පැවැත්ම වටිනවා. ඔය හැඟීම ඇති කරනවා. සැප විඳින්නද දුක් විඳින්නද ඒ දෙකම නැතත් පැවැත්ම හොඳයි කියලා අදහසක් එනවා. අන්න අවිද්‍යාවේ නිගමනයක්. පැවැත්මේ බලාපොරොත්තුව. මේක දකින්න ඕනේ. පැවැත්මේ බලාපොරොත්තුව ආස්වාදය සමග එකතු වුණොත් රාගානුසය සහිතයි. පැවැත්මේ බලාපොරොත්තුව ගැටීමක් සමග එකතු වුණොත් අනුන්ගේ පරිගණ්ඩ අනුට වෛර කරන්න හිංසා පීඩා කරන්න එහෙම අදහසක් සමග එකතු වුණොත් පරිගානුසේ සහිතයි. ඒ දෙකම නැත්නම් මල ඇලෙන්න ඕනේ නැහැ ගැටෙන්න ඕනේ නැහැ ඒ උනාට මැරිලා බෑ තව ජීවත් වෙන්න ඕනේ. අන්න අවිද්‍යාංශයේ සහිතයි. යෝග දකින්න ඕන විදිහට. අවිද්‍යාව නිසා තමයි ජීවත් වීමේ ආසාව තියෙන්නේ. ජීවත් වීමේ ආසාව ඉඳලා තමයි සැප විඳින්නේ හරි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. ඉතින් ඔක විග්‍රහ කරලා දැනගන්න ඕන කාරණයක්.